අකුසල විතර්ක බැහැර කරන්න ප්‍රමාද නොවිය යුතුයි. මොනවද මේ අකුසල විතර්ක? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ අකුසල විතර්ක බැහැර නොකර සිතේ පවතින ඉඩ හැරියොත් ක්‍රමක්‍රමයෙන් ඒවා බලවත් වෙනවා. බලවත් වුණාම සිදුවෙන දේ තමයි අපට පාලනය කරගන්න බැරි වෙනවා. කුමක්ද පාලනය කරන්න බැරි? සිත. සිත පාලනය කරන්න බැරි වෙලා යනවා මේ අකුසල විතරක හිතේ බලවත් වුණොත්. ඊළඟ දේ තමයි මේ අකුසල විතරක වල ස්වභාවය තමයි මේවයේ යම් ආස්වාදයක් තියෙනවා. ආස්වාදය කියලා කියන්නේ සැපක් සොම්නසක්. මේ අකුසල විතරක වල යම් සැපක් සොම්නසක් තියෙනවා. ඒ වගේම තමයි මේ අකුසල විතරකවල ආදීනමයක් තියෙනවා. ආදීනමය කියලා කියන්නේ ඒවා අනිත්‍යයි දුක් සහිතයි පීඩාකාරී. ඒක තමයි ඒකේ ආදීනමය. ඒ වගේම මේවායි නිදහස් වීමකුත් තියෙනවා. මේකෙන් වේරෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයන් අපි තේරුම් ගන්න ඕන. අකුසල විතරක වල සැපයක් තියෙනවා. සොම්නසක් තියෙනවා. ඒ වගේම ආදීනමක් තියෙනවා. ඒ වගේම අපි බේරෙන්න නිදහස් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. මේ දැනුම අපිට තියෙන්න ඕන. ඊළඟට අපිට තේරෙන්න ඕන මේ අකුසල විතරකවල තිබෙන සැපය සොම්නස කෙනෙකුගේ ආස්වාදය ඊටාම ස්වල්පයයි. ඊටාම ස්වල්ප වූ ආස්වාදයක් තියෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන එහි ආදීනවය ඊතා භයානකයි. ඊතා බිහිසුණුයි. ඊතා විශාලයි. ප්‍රමාද වුණොත් එයින් බේරෙන්න බෑ. මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. ඒක මේ වගේ. දැන් බලන්න ගින්නක් තියෙනවා. ඉරේලිය කියන්නේ ඉරෙන් ලැබෙන රශ්මි කියන්නේ. ඉරෙන් ලැබෙන රශ්මියේ අපිට ඒකේ සුවයක් නැද්ද? සුවයක් තියෙනවනේ. සුවයක් තියෙනවා. ඒ වගේ ගින්නකින් සුවයක් තියෙනවා. නමුත් ඒ ගින්න බලවත් වුණොත් ගින්නේ සුවය තියෙන වගේම ඒ ගින්න බලවත් වුණොත් මොකද වෙන්නේ? ඒතර ඒ ගින්නේ සුවයද වැඩි හානියද වැඩි? ආන්ගේ වගේමයි. අකුසල විතරකවල සුවයක් තියෙනවා. සැපයක් තියෙනවා. ඒක ඊටාම ස්වල්පයයි. ඊටාම ස්වල්පයයි ඇසිල්ලයි චුට්ටි වෙලාවයි. ඊටාම ස්වල්පයයි. ඒකේ අනතුර හානි කරන බව විශාලයි. ඒ හානිය දරන්න බෑ. ඒ හානිය උහුල ගන්න බෑ. ඒකයි ඒ ආදීනේ භයානකයි කියලා අප තේරුම් ගත යුත්තේ. දැන් අපි සීතලට ගින්නර ළඟට යනවා. පොඩි සැපක් එනවා. ස්වල්ප වේලාවකින් එහි පීඩාව අපට දැනෙන්න ගන්නවා. ඒ පීඩාව පැත්තම ඇදිලා ගියොත් ඒකේ විනාශය අර ලැබපු පුංචි සුවය වගේද? දැන් තීරුම් ගන්න අකුසල විතරකත් ආන් ඒ වගේ ස්වල්ප සැපයි දුක් පීඩා අතිශය බහුලයි. ඉතින් ඒ ඒ විදිහට මේ ඒ අකුසල විතරකේ ස්වභාවය තේරුම් ගත යුතු වෙන්නේ ඒ ආස්වාදේ අකුසලයේ ආස්වාදේ කියන එක ආරම්භයේදී දැනෙන්න පටන් ගන්නවා. අකුසලයේ ක්‍රියාත්මක වෙන්නේ යම් වෙලාවකද ආරම්භයේදී එහි ආස්වාදය තමයි අපට මතුව පේන්නේ ප්‍රකට වෙන්නේ. මක් නිසාද යකුසලයේ ස්වභාවය හාත්පස අප නොදන්නා නිසා. ඉතින් ඒ විදිහට අපි මේ අකුසලයේ ස්වභාවය නොදන්නා නිසාම අපි කුමක්ද කරන්නේ? අපිට මොකද වෙන්නේ? ඒ අකුසලයේ අර ස්වල්ප ආස්වාදයට අපි ඇලුම් කරනවා. අපි වැළඳ ගන්නවා. ඒ ආස්වාදයෙන් ඒ අකුසලයේ වැළඳ ගන්නවා. ඒක අගය කරනවා. අපි ඒක ඒක පවත්නවා. මක් නිසාද? ඒ ස්වභාවය නොදන්නා නිසා. ස්වල්ප ආස්වාදයේ අපිට තේරෙනවා. නමුත් ඒ අපි දන්නේ ආස්වාදයේ ලකූ දෙයක් විදිහට හිතනවා. ස්වල්පය කියලා අපිට තේරෙන්නේ නැහැ. පළඟටියට වෙන්නේ මේ දෙමනේ. නේ? පළඟටියට වෙන්නේ මේ දෙමනේ. බලන්න ඒතර ආස්වාදයේ කොතරම් ස්වල්ප මොහොතකින් අයිම වෙලා ගිහිල්ලා අයින් වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා ආදීනව හට ගන්නවද ආදීනව ඉස්මතු වෙනවද කියලා බලන්න. ඒ විදිහට තේරුම් ගන්න අකුසල විතර්ක අතිශයින් භයානකයි. මේක හරියට අපේ ඇස් දෙක වහලා බොරු වලකට ගිහින් දාන්නා වගේ. මිතුරු වේශයෙන් හතුරෙක් ඇවිදින් අපි හොරා පොලිස් එල්ලම කරමුද කියලා අපි ඇස් දෙක වහනවා. ගිහිල්ලා අපි අනතුරට හෙලනවා. නේ? එතර ආස්වාදයේ ස්වල්පයේ අනුතර ආස්වාදයක් නැති තරම් නේද? ආස්වාදයක් තියෙනවා. නමුත් නුවණැත්තට පේනවා මෙහි ආස්වාදයක් නැති තරම් කියලා. ආස්වාදේ නැති නැතිනවා. ඊටම ස්වල්පයේ. අගේ කරන්න බෑ. ආන් ඒ වගේ කාම විතරක හටගනිද්දී ඒ කාම විතරකේ ආස්වාදයක් තියෙනවා. ව්‍යාපාද විතරකේ හටගනිද්දී ඒ ආස්වාදයක් තියෙනවා. විංසා විතරකේ හටගනිද්දී ඒ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට මුලා වෙන කෙනා ඒක පවත්නවා ආදීනව නොදන්න කෙනා ඒ අකුසලයේ ගැන බය වෙන්නේ නැහැ. එයා ඒක තමන්ගේ දෙයක් විදිහට වඩනවා. වැඩෙන්න අරිනවා. වැඩි කල නොගොස් තමා අනවබෝධ දෙයින් තමා තුළම වැඩෙන්න අරපු ඒ අකුසල විතර්කයේ මුල් වෙලා එයින් තමාටම ඒ ආදීනව නිසා තමාටම දුක් විපාක දුක් පීඩා හටගන්නවා. ඉතින් ඇතැම් අයට ඒ දුක් විපාක වලින් බේරෙන්න බැරි වෙනවා. බොහෝ කල් අඬන ශෝක කරන මිනිස්සු අපි කොච්චර දැකලා තියෙනවද? සමහර අයගේ සිහි විකල් වෙනවා. සමහර අයට කන්න බොන්න බැරුව ගත කරන බොහෝ කලක්. සමහර කෑමක් නොකාපු දවස් ගොඩාක් තියෙනවා. බොහෝ කලක් කෑම කාලා නැහැ. බොහෝ කලක් හොඳ ඇඳුමක් ඇඳලා නැහැ. බොහෝ කලක් නිින්ද ගිහිල්ලා නැහැ. දුක් විඳිනවා. යම් යම් සිද්ධි යම් යම් සිතුවිලි පවත්ත පවතන දුක් ඒ සිද්ධිම මුල් කරගෙන කලින් hina වෙලා සතුට වෙලා හිටියාය. නේ? හොඳට බලන්න අතීතයේ තම තමන්ගේ ජීවිතේට එබිලා අපට මෙහෙම වුණේ නැද්ද කියලා. අපි සතුටින් සොම්නසින් යම් යම් දේ අසුරු කරනවා ඒවම පසු කලකදී අපට දුක් විපාක පිණිස පැවතුණා නේද කියලා තේරුම් ගන්න. ඒක තමයි මේ කාමයන්ගේ ස්වභාවය. ඒ සැපසොම්නසත් දුක් විපාකත් සිතේම යති උනේ. මේකේ ස්වභාවය තේරුම් නොගැනීම තමයි අනවබෝධය. මේ ස්වභාවය තේරුම් ගැනීම අවබෝධයට අයිති දෙයක්. මේ අනතුරු ස්වභාවය තේරුම් ගන්න කෙනා අර ස්වල්ප ආස්වාදයට රැවටෙන්නේ අතලදා. ඒකේ අතහැරීම පිණිස කටයුතු කරනවා. Tamanට අතහරිනවා කියලා එකපාරට එහෙම අතහරින්න බෑ. කොහේ අතහරින්නද? හිතේ අතින් හිතවිල්ල. දැන් අතේ අතට සර්පෙක් આવුත් නම් අපිට අත ගසලා දාන්න පුළුවන් නේ. හිතේ තියෙන හිතවිල්ල. අපිට පුළුවන් අත අරගන්න. ඈ? පුළුවන්ද? දැන් සමහර විතර්ක වලින් පීඩා විඳින අය අතහරගන්න බරුව ඒකෙන් පීඩා විඳිනවනේ. ඒ අතහරිනවා කියලා එකක් නෙමෙයි. ඒක හේතු සහිතව හටගත් එකක්. හේතු නැතිවීම නැතිවීමෙන් නැති වෙලා යන එකක්. එහෙම අපි තේරුම් ගන්න ඕනේ. හේතුවකින් හටගත්ත දේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ දුක් විපාක හටගත්තේ ඒ විතර්ක කිරීමෙන් ඒ විතර්ක කරන්නේ ඇයි? ඒවේ ආස්වාදයට රැවටිලා. ඒ විතර්ක වල ආස්වාදයට රැවටුනහම ඒව පවත්ත පවත්ත ඉන්නවා. පසු එහි ආදීනව මතුවලා එද්දී අපට පාලනය කරගන්න බෑ. ඒකයි අනතුර. අපට පාලනය කරන්න පුළුවන් නම් හිත රිදෙද්දී අරන් තියන්න පුළුවන් අපි බරක් ඔළුවේ තියන් යනවා. හරි? අපිට බරක් ඔලුව ඉතින් යනවා. බරයිනම් පැත්තකින් තියලා ආපහු ගන්න පුළුවන් නේද? ඒ මොකද ඒ පාලනය කරන්න පුළුවන් නේද? ඒ පාලනය කරන්න පුළුවන්. අපි හිතුව බරත් පටවනවා තව තව පටවනවා. ඒතර පුළුවන් ද පාලනය කරගන්න? එතනම ආදීනිය මතුවලා යනෝනේ. දැන් ඔබ යාන වාහන පාවිච්චි කරනවා. ඔබට මේක යම් යම් ක්‍රමෙන් පාලනය කරන්න පුළුවන් නේ? ඒ පාලන විදිය ඔබ අතහරිනවා. දැන් මොකද වෙන්නේ? පාලනයෙන් තොර කියලා විනාශ වෙනවනේ. ඒ වගේ තමයි සිත පාලනය කරගන්න බැරි වුණොත් අපි විනාශ වෙලා යනවා. සිත පාලනය කරගන්න බැරි වෙනවා මේ අකුසල විතර්ක බලවත් වුණොත්. එයින්ම අපි විනාශ වෙලා යනවා. දුක් පීඩාවට ගොදුරු වෙලා අපට බේරෙන්න බැරි වෙනවා. ඒ නිසා මේ අකුසල විතර්ක වල ආස්වාදයේ ස්වල්පයයි ආදීනමේ භයානකයි, ඊටා විශාලයි කියලා තේරුම් ගන්න. ඒ වගේම මේන් බේරෙන්න පුළුවන් කමක් තිබෙනවා. මේ ගැන තියෙන ඇල්ම දුරු කරගත්තාම බේරෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්න කෙනා ප්‍රමාදකින් තොරව ඒ විතරක දුරු කරගන්න සමර්ථ වෙනවා. ඉතින් ඔබත් උත්සාහ කළ යුත්තේ ඒ සඳහාමයි. ඉතින් ඔබට ඒ විදිහට උත්සාහ කළොත් හොඳ දැනුමක් අවබෝධයක් සහිතව මේ කටයුතු කළොත් ඔබටත් ඒ ප්‍රතිඵල ප්‍රමාදකින් තොරව ලබන්න පුළුවන්කම තියෙනවා.